අද අපගේ රමණීය මෑණියන්ට ඉතා වැදගත් දවසක් කියලා මම කල්පනා කරනවා. ඒ රමණීය මෑණියන් ඇතුළු නම දෙනෙක් අද මේ පැවිදි භූමියට ඇතුළු වුණා. සාමාන්‍යයෙන් පැවිද්ද කොටස් දෙකක් තිබෙනවා. කය පැවිදි කිරීම සහ සිත පැවිදි කිරීම යන. කය පැවිදි කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ගිහි කෙනෙකුගේ ශරීරය පැවිදි කෙනෙකුට සුදුසු වන ආකාරයට සැකසීමයි. සිත පැවිදි කිරීම කියන්නේ ඒ පැවිදි වූ තැනැත්තාගේ සිත පැවිදි කෙනෙකුට සුදුසු වන අන්දමට උසස් තත්ත්වයට පත් කරලීමයි. බොහෝ අවස්ථාවල බොහෝ තැන්වලදී සිදුවන්නේ පළමුවෙන් කය පැවිදි කරලා පසුව සිත පැවිදි කිරීමයි. ඒත් මෙහිදී රමණීය මෑණියන් අනුව කල්පනා කරන විට ඇයගේ සිත නම් කලින් පැවිදි වී තිබුණේ අද සිදු කළේ කය පමණක් පැවිදි කිරීමයි කියලා මා අදහස් කරන්නේ. ඒ භාවනාවේම සස්වද්දකෙන් ලැබලා මේ ලංකාවේ ජනතාවට පමණක් නෙවෙයි විවිධ රටවල් වලට ගොස් විදේශික විදේශිකයන් පවා මේ ධර්මයේ දේශනා කරමින් නිවන් මඟ යොමු කරමින් විශාල ශාසනික සේවයක් කළා. ඇය කෙසේ වෙතත් අද මෙම ශාසනයට ඇතුළු පැවිදි භූමියට ඇතුළු උසස් සීලයක් ආරක්ෂා කිරීම සඳහා අනුමෝදන් වූවා. මේ සීලය වික්ෂු ජීවිතයකට ඉතාමත්ම අවශ්‍ය ධර්ම අංගයක්. බුදුරජාණන් වහන්සේ විසින් නිතර නිතරම වාගේ ප්‍රකාශ කළ පාඩයක් තිබෙනවා. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවිනෝ සමාදා ශික්ඛතේ ශික්ඛාපදේශකේ අනුමාත්‍රෝ සුළුවෝ සුළු හෝ වරදක් ඇති භයානකම්කම තේරුම් කරගෙන අරගෙන මේ සමාදන් වූ ශික්ෂාපද ආරක්ෂා කරන්න කියන එකයි ඒ අදහස. මෙහෙම ගාථාවක් දක්වා තිබෙනවා. කාමං බින්ජතු යම් කායෝ දේව විකිරියතු දේව සීලං පබින්දේ යම් විකිරන්තෝ බසංවයා කියලා. ඒකේ අදහස මගේ කය බිඳී යනවා නම් බිඳී යේවා විසිරී යනවා නම් විසිරී යේවා. දහය විසිරී යන්නාසේ මගේ කය විසිරී ගියත් මේ සීලය මම බින්දින්නේ මේ සීලය ආරක්ෂා කරගන්නවා කියන එකයි ඒ අදහස. මෙන්න මෙවැනි අදහසක් ඇති කරගෙන මේ සීලය ආරක්ෂා කරන්නට දැන් මේ පැවිදි වූ සෑම දෙනෙක්ම අධිෂ්ඨානයක් අධිෂ්ඨානයක් කරගන්නවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. ඊට අමතරව යග්ගිකන්දෝපමණ සූත්‍රවල දක්වා තිබෙනවා. මේ පැවිදි අයට ගිහිපින්තුන් විසින් ශ්‍රද්ධාවෙන් යුතු දෙන ශ්‍රද්ධාවෙන් යුතුව දෙන දාණය වළඳනවාට වඩා සත්තු ජපඩ ගිනි බෝල විලිනයක් හොඳයි කියලා. පැවිද්දන් විසින් මේ ගිහියය විසින් දෙනු ලබන සිවුරු පරිහරණය කරනවාට වඩා සත්තු යකඩේක පෙරලෙනෙක හොඳයි කියලා ඒ සූත්‍රයේ දක්වා තිබෙනවා. ගිහියය කරු විසින් කරන ලබන වැඳුම් පිළිම් පිළිගන්නවාට වඩා සත්තු යකඩ ධම්මල් දෙකක් අරගෙන කකුල් දෙක වෙලා කිචි කිචියේ වෙලා ඒවාට කටු කුඩු වෙනසේ විදීමට පටන් මැදෙන එක සුදුසුයි කියලා ඒ අග්ගිකන්දෝපම සූත්‍රයේ දක්වා තිබෙනවා සීල සම්පන්න නොවි සිටින කෙනෙකුට මේ කරුණ අදාළ වන්නේ. එම නිසා මේ සීලය ඉතාමත් හොඳින් ආරක්ෂා කරන්නට අධිතං කර ගැනීම ඉතාමත්ම අවශ්‍යම කරුණක්. නමුත් කිසිසේත්ම මේ සීලය උපාදාන කළ යුත්තකුත් නෙවෙයි මේ සීලය බුද්ධ ශාසනයේ ඇති හරයකුත් නෙවෙයි. බුද්ධ ශාසනයේ හරය සීලය නොවන බව තේරුම් ගත යුතුයි. සාරෝපමෙන් සූත්‍රවල දක්වා තිබෙනවා සීලය කියන්නේ හරියට ගහක තියෙන කොළ වගේ කියලා. ගහේ තියෙන අරටුව නෙවෙයි. ඒ වගේම සංයුතනිකායේ ගිලාන සූත්‍රය වැනි සූත්‍රවල සීලය බුද්ධ ශාසනයේ හරය නොවන බව දක්වා තිබෙනවා. රත විනීත සූත්‍රයේ දක්වා තිබෙනවා මේ බුද්ධ ශාසනය මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණය කරන්නේ මේ පැවිදි ජීවිතය ඇතුළේ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන ලබන්නේ සීල විසුද්ධිය සඳහා නෙවෙයි කියලා. මේ විසුද්ධි හතක් තියෙනවා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංඛා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කිය. මේ විසුද්ධි හතරට පස්සේ මෙන්න තමයි කෙනෙක් නිවනට සිතපත් කරන්නේ. මෙම සතරිනේ සූත්‍රයේ දක්වා තිබෙන අවස්ථානයේදී අනුපාදා පරිනිබ්බානත්තායකෝ ආවසෝ භගවතී ධම්මචර්යයන් පරිස්සාමි කියලා. මේ සියලුම උපාදාන සියලුම බැඳීම් අතහැර දාලා පින්වම් පෑම සඳහායි මේ භ්‍රමචාරී ජීවිතය ගත කරන්න කියන එකයි ඒ අදහස. මෙන්න මේ අදහස පෙරට කරගෙනයි මේ පැවිදි භූමියට ඇතුල් වෙලා මේ පැවිදි ජීවිතය ගත කළ යුතු වන්නේ. ඊට අමතරව ඉතිරිතක පාළියට යන ජනකෝණ කියලා සූත්‍රයක මෙසේ දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ විසින් නයිදම් වික්‍රේ ධම්මචර්යං උස්සති ජනකෝණත්තං ජන ලබනත්තං ලාභ සක්කාර සිලෝකාන් සංසත්තං ඉතිමා ජනෝ ඥානාතුති කියලා. මේ බ්‍රහ්මචාරී ජීවිතයේ මේ පැවිදි ජීවිතයේ ගත කරන ලබන්නේ න ජන කොහොනත්තම් මිනිසු රැවටීමට නෙවෙයි. ඇත්ත වශයෙන්ම පැවිදි භූමියට ඇතුළු වූ කෙනෙක් විසින් ඔහුගේ කායවංක, වචීවංක, මනෝවංක කියන ඒ වසියල්ලම අතහැර දාලා යුද්ධ ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන්නට ඕන. ඊට අමතරව තමාගේ නැති ගුණ කිසිසේත්ම ලෝකයට පෙන්වන්නට යන්නට සුදුසු නැහැ. නැති ගුණ තබා තමාගේ තියෙන ගුණයක්වත් ලෝකයා දැනගන්නවට කැමැති විය යුතු නැහැ නියම පරිද්දෙක් විසින්. දැන කෝණත්තන් ජන ලපනත්තන් කියන්නේ මේ ලෝක සත්‍ය රවටලා චාටුවෙන් විවිධාකාර වචන කියලා සිව්පසේ ලබා ගැනීම සඳහා නෙවෙයි මේ Brahmachari ජීවිතයේ මේ පැවිදි ජීවිතය ගත කළ යුතු වන්නේ. නැත්නම් ලාභ සක්කාර සිරෝකානිසං සත්තං මේ ලාභ ලැබීමට සංස්කාර ලැබීම පූජා ආදී ලැබීම සඳහාත් නෙවෙයි මේ පැවිදි භූමියට ඇතුළු වූයේ. ඉතිමා ජනෝ ඥානාතරති මා මේ ආකාරයෙන් මිනිසු අතර ජනතාව අතර ප්‍රසිද්ධ වේවා කියන ඒ ප්‍රසිද්ධිය ලබා ගැනීම අටියනුත් නෙවෙයි මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කළ යුතු වන්නේ. එසේනම් කුමක් සඳහාද මේ පැවිදි භූමියට මෙලෙසින් ඇතුළු වූයේ? කුමක් අරමුණු කරගෙන? බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසින් දක්වන අතකෝ වික්‍රේ ඉදම් බ්‍රහ්මචර්යයන් උස්සතේ සංවරත්තංච පහානත්තංච පරිඤ්ඤයත්තංච අභිඤ්ඤයත්තං හාතේ කියලා. සංවරත්තංච කියන්නේ සංවර වීම සඳහා පහානත්තංච ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා පරිඤ්ඤයත්තංච පිරිසිඳ දත යුතු කාන්තා ධර්මයක් නම් මේ සියලුම ධර්මයන් පිරිසිඳ දැන ගැනීම සඳහා අභිඤ්ඤයත්තංච විශිෂ්ඨ ඥාණයෙන් දත යුතු ධර්ම තිබෙනවා ඒ විශිෂ්ඨ ඥාණයෙන් දත යුතු ධර්ම විශිෂ්ඨ ඥාණයෙන් අවබෝධ කර ගැනීම සඳහායි මේ පැවිදි භූමියට ඇතුල් වෙලා මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය ගත කළ යුතු වන්නේ මේ සංවරත්තං කියන්නේ සංවර වීම කියන්නේ හික්මෙනවයි කියන එක. ප්‍රධාන වශයෙන් හික්මීම් තුනක් තියෙනවා. සික්කතීතිකෝ භික්ඛවේ තස්මා සීකෝති උච්චති එකින්ච සික්කතේ අධි සීලම් පිසික්ඛතේ අධි චිත්තම් පිසික්ඛතේ අධි පඤ්ඤම් පිසික්ඛතේ සික්ඛතේ සික්ඛතේතිකෝ භික්ඛවේ තස්මා සීකෝති උච්චති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. මේ අධි සීලේලා හික්මෙන්නට ඕනවා. අදි චිත්තේ වේලා හික්මෙන්නට ඕනේ. අදි ප්‍රඥා වේලා හික්මෙන්නට ඕනේ. මේ ප්‍රධාන වශයෙන් හික්මීම් තුනක්. ඊට අමතරව හික්මීම් පහක් දක්වා තිබෙනවා. සංවර වීම පහ. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, ධර්ය සංවරය. සීල සංවරය කියන්නේ සීලෙන් සංවර වෙනවා. මේ කියන කියන ලබන කරුණු පැවිදි භූමියට ඇතුළු වූ අයට පමණක් නෙවෙයි යම් කිසි ගිය කෙනෙක් නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙනා නම් ඒ ඇයටත් එක සීම අදාළ වෙනවා. ඒ නිසා ඒ ගිහි ඇයත් මේ කරුණ ඉතා හොඳින් අහලා ඒවා තමගේ ජීවිතයට එකතු කරගෙන ඒ කරුණ දියුණු කරගන්නට උත්සාහ ගන්නට ඕනේ. ඒක ඒකේ කල විට තමයි නිවන් පහසෙන් අවබෝධ කරගත හැකි වන්නේ. සීලෙන් සංවර වීම සීලෙන් සංවර වීම අනුවෙන් අදහස් කරන ලබන්නේ තමා ආරක්ෂා කරන ආරක්ෂා කිරීමට සමාදන් වූ ශික්ෂාපද ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීමයි. ගිහි අයන්ව කල්පනා කරනවා නම් ඒ අය සමාදන් වූ අඩු වශයෙන් පංචශීල ධර්මයෝ ආජීවස්තම සීල ධර්මයෝ ආරක්ෂා කරනවා නම් ඒ ප්‍රමාණවත් වෙනවා. පැවිදියාට ඒක ප්‍රමාණවත් නැහැ. චතුපාරිශුද්ධ සීලය නමින් හඳුන්වන සීලය කොටස් හතරක් තියෙනවා. කොටස් හතරම පැවිදියා විසින් ආරක්ෂා කළ යුතු වෙනවා. එකක් තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා. අර ප්‍රාතිමොක්ෂ සංවර සීලයේ වශයෙන් හඳුන්වූ තමා සමාදන් වූ ශික්ෂා පදවලට අමතරව මේ ආජීව පාරිශුද්ධ සීලයත් ආරක්ෂා කරන්නට ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ තමාගේ ජීවිතයේ පවත්වාගෙන යාම සඳහා සිව්පසේ ලබා ගැනීම සඳහා තමාගේ ස්ථානයේ දිනු කිරීම නඩත්තු කිරීම ආදී සඳහා කිසිසේත්ම වැරදි ආකාරයෙන් එක්විසි අනේසනයන් කියලා වැරදි ආකාරයෙන් සිව්පසේ සොයාගත යුතු ආකාර 21ක් තියෙනවා ඒවට පත්ම මේ නිවැරදි ආකාරයෙන් ඒවා ලබා ගැනීමයි. ඒ ආජීව පාරිශුද්ධ සීලය ඊට අමතරව තියෙනවා පච්චේ සම්නිත්‍ය සීලය කියලා. අප පරිභෝග කරන පැවිද්දන් විසින් පරිභෝග කරන ලබන ආහාර, පින්ඳ පාත, මේ සේනාසන, බෙහෙත්, ඒ වගේම සිවුරු පිළිකර ආදිය පරිභෝග කරන විට පච්චේ විශ්වාස කරලා පරිභෝග කිරීමේ සීලයක්. ඊට අමතරව තියෙන ඉන්ද්‍රිය සංවර සීලය මේක දිහියට ප්‍රයෝජයට කාටත් එකසේම පොදව ධර්මයක්. නිමං යාමට බලාපොරොත්තු වන අය විසින් ඉන්ද්‍රියන් සංවර කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා. ඉද වික්‍රේ වික්ඛෝ චක්ඛුනා රූපං දෙස්සාන නිමිත්තක් ගාහි හෝතේ නානුබ්බන්දනක් ගාහේ යක්කාධිකරණ මේනං චක්ඛුන්ද්‍රයන් අසංගතං විහෙරං අසංගතං විහෙරන්තං අபிජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ලියං තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛතේ චක්ඛුන්ද්‍රයන් චක්ඛුන්ද්‍රය සංවරං ආපජ්ජති ආදී වශයෙන් ඒ ඉන්ද්‍රිය සංවර සීලය බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා ඇහැට රූපයක් වෙනාට පස්ව සංවර නොවීම නිසා අභිජ්ජා දෝමනසා පාපක අකුසල ධම්මා ඇලීම ගැටීම ලෝභය තරහව විවිධාකාර පාපක අකුසල ධම්මා පෞකාර සිටිවිලි අකුසල විතර්ක පහළ වෙනවා නම් අන්නේ ඒවා පහළ වීමට නොදී අස සංවර කරගන්නට ඕන. ඒ වගේම කන, නාසය, දිව, ශරීරයේ මනස කියන සෙසු ඉන්ද්‍රියන් තුළිනුත් විවිධාකාර අකුසල විතර්ක පහළ වෙන විට ඒවා දිගින් දිගට ගලා යන්නට ඉඩනදී ඒවා ආරක්ෂා කරගන්නට ඕනේ ඒවා සංවර කරගන්නට ඕනේ මේ ඉන්ද්‍රිය සංවර සීලයත් සෑම කෙනෙක් විසින්ම අනුගමනය කළ යුතු ධර්මයක් නිවන් යාමට බලාපොරොත්තු වන අය විසින් ඒවා අනුගමනය කළ යුතුයි මෙසේ සීලය සංවර වීම සඳහා මේ පැවිදි භූමියට ඇතුළු වන්නේ ඊට අමතරව දෙවෙනි කාරණාව තමයි සති සංවරය. මේ සතිය සම්මා සතිය සෑම කෙනෙකුටම නිවන් යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය මංගයක්. සතියෙන් සංවර වෙනවා. සතිය නැති වී ගිය විට සම්මා සතිය නොමැති වූ විට තමයි සියලුම අකුසල විතරක තම අපගේ සිත තුළින් ගලාගෙන යන්නේ. සියලුම වැරදි සිදුවන්නේ සතිය සම්මා සතිය නැති වී ගිය විටයි. ඒක නිසා අපගේ සිත තුළ විවිධාකාර අකුසල විතරක, ලෝභ, ද්වේෂ ආදී අකුසල විතරක පහළ වෙනකොට සතියෙන් යුතුව සම්මා සතිය දිනු කරමින් ඒ අකුසල විතරක සිහිපත් කරලා වහා මේකෙන් සිත මුදා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. ඊට අමතරව මේ රමණීය මෑණියන් වැනි අය විශේෂයෙන්ම භාවනාවේ දියුණු අය විසින් ඊට අමතරව යමක් කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා බ්‍රාහ්මණයෙක් අසූ ප්‍රශ්නයක් තියෙනවා පාරායන වගේ මෙලෙසින්. සමන්ති සබ්බදේශෝතා සෝතානං කින් නිවාරණං සෝතාන සංවරම් බෝහි කේන පේ සෝතාපිතියරේ කියලා. මේ අදහස මේකයි. හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සමන්ති සබ්බදේශෝතා. සෝතාන සං සමන්දි ලබ්බදා සෝතා සෝතානං කින් නිවාරණ මේ සං සෝත්‍රයන් නැත්නම් මේ ප්‍රවාහයන් සංවර කරගන්නේ කොමකින්ද කේන සෝතා පිටීරේ මේ ජල ප්‍රවාහයන් බියලවා හරින්නේ කොමකින්ද මේ මේ ආකාරයෙන් විවිධාකාර ජල ප්‍රවාහයන් ගලා යනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔය චූල නිදේශවනි පොත්වල දක්වා තිබෙනවා චක්කතෝ රූපේ සමන්ති ආසවන්ති සම්දන්ති පවත්තන්ති ආදී වශයෙන් ඇහැට රූපයක් පෙන්වනාට පස්සේ විවිධාකාර විතක්ක සංකල්පනා ගලාගෙන ගලාගෙන යන්නට පටන් ගන්නවා නාසයට කනට දිවට ශරීරයට මනසට ඒ අරමුණු හමු වුණාට පසුව ඒ ආකාරයෙන්ම විවිධාකාර කුසල් හෝ අකුසල් හෝ විවිධ විතර්ක සංකල්පනා චෛතසික ධර්ම ගලාගෙන යන්නට පටන් ගන්නා සිතේල ගලාගෙන යන්නට පටන් ගන්නවා හරියට ජල ප්‍රවාහයන් ගලාගෙන යන්නාසේ ගංගාවන් ගලා යන යන්නාසේ මේ ජල ප්‍රවාහයන් ගලාගෙන යන්නේ ජලයේ අසු දේව අරගෙනමයි ඒ වගේම මේ ජල ප්‍රවාහවලට අසු අසුව මේ සංස්කාර සිත වලින් සිත තුළින් ගලාගෙන යන විට ඒ ගලාගෙන යන්නේ ඒ පුද්ගලයා ඇදගෙනයි. ඒ ඇදගෙන යන්නේ අන්තනකට මේ සංසාර සාගරයට. එම නිසා මේ සංසාර සාගරයට ඇද දමන මේ සිතවිලි ගලා යාම නවත්තා ගැනීමට උත්සාහ කරනවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තිබෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා. අවිද්‍යාව නිසා මේ කුසල අකුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන අය ඒ කුසල කුසල අකුසල චිත්ත සංස්කාර ධර්ම නිසා නැවත නැවත ඉදීම ඇති වෙන අය මේක දුක දිගින් දිගට පවත්වාගෙන යෑමයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා මේ මේ විවිධාකාර සිටිවිලි වියලවා හරින්නේ කේන සෝතා පිටියේ මේ ජල ප්‍රවාහයන් වියලවා හරින්නේ කොමකින්ද බුදුරජාණන් වහන්සේ විසින් ඒකට පිළිතුරු වදාරනවා මේ අසන ලද ප්‍රශ්නයේද ප්‍රශ්න වලට පිටු පිළිතුරු මෙලෙසින් වදාරනවා යානිස්සෝතානේ ලෝකස්මින් සතේ තේසන් නිවරණං සෝතානං සංවරම්බෝමේ පඤ්ඤායිතේ පිටේරේ කියලා මේ ලෝකේ යන්තා ජල ප්‍රවාහයන් තිබේ නම් මේවා නතර කරන්න ඒවා සංසිඳවන්නේ සතියේ තේසන් නිවරණං සතියෙන් සම්මා සතියෙන් සතියෙන් සංවර වීම තුළින් ඒ වගේම තේනසෝතා පිටියරේ කොමකින්ද මේ ජල ප්‍රවාහයන් විලවා හරින්නේ පඤ්ඤායතේ පිටියරේ ප්‍රඥාවෙන් නුවණින් තමයි ඒ ජීවල් තලා යාම නතර කරනු ලබන්නේ යම් කෙනෙක් අවිද්‍යාව හේවත් ප්‍රඥාව අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කරලා ප්‍රඥාව ඇති කරගත්තා නම් ඒ අවිද්‍යා නිරෝධය සමග ඔහුගේ සිත තුළ සිටිවිලි ගලා යාම, નિરાයාසෙන් සිටිවිලි ගලා යාම නතර කරනු ලබනවා. එම නිසාම තමයි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළේ අවිද්‍යා නිරෝධ, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා, සංස්කාර නිරුද්ධ කිරීමෙන් නැවත නැවත ඉපදීම නිරුද්ධ වෙනවා කියලා. මේ විදිහට මේ දුකේ කෙලවර අත්දකින්නට පුළුවන්. මෙන්න මේ විදිහට සංවර වීම සඳහා මේ පැවිදි බිඹට ඇතුළුුනේ මේ පැවිදි ජීවිතය ගත කළ යුතුයි. වන්නේ. ඊළඟට තුන්වෙනි කාරණාව දක්වන්න කන්ති සංවරය ඉවසන්නට ඕන. මේකත් දීපැදි දෙගොල්ලන්ටම එකසේම ප්‍රයෝජනවත් කරන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා අයිද පික්කවේ වික්කෝ කමෝ හෝති සීතසොන්නස්ස ඊගච්ඡාපි පාසාය ගන්සමකට වාතාත ප්‍රසේන සබ සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරාණං කටපානං අසාතානං නම්නාපානං පානහරාණං අද්ධිවාසක ජාතිකව හෝති කියලා මේ බෞද්ධ ශාසනයට ඇතුළු පැවිදි පැවිදි වූ අය විසින් නැත්නම් නිවන් යාමට බලාපොරොත්තු වන කවරෙකු විසින් හෝ අමෝ හෝති ඉවසන්නට ඕන කුමක්ද සීතල ඉවසන්නට වෙනවා උෂ්ණ ඉවසන්නට වෙනවා දිගට්ඨා පිපාසා බඩගි සාපිපාසා ඉවසන්නට වෙනවා ඒ වගේම දන්සමකට වාතාතට සිරිසප්පස්සානම් මෙසිමඳුරු උදුරු වැනි දේවල් ඉවසන්නට වෙනවා ඊටත් වඩා වැඩි යමක් ඉවසන්නට තිබෙනවා මොනවද දුරුත්තානම් දුරාගතානම් වචනපතානම් වැරදි ආකාර වචන විවේචන ආදී ඉවසන්නට සිදු වෙනවා මේ පැවිදි ජීවිතයේ තියෙන ලොකුම අනර්ථකර ධර්මයක් තමයි මේ ගිහිය විසින් පැවිද්දන්ට නිරන්තරයෙන් දෝෂාරෝපණය කරන එක ද්වේෂණය කරන එක මේ ගිහි පැවිදි අය හයියෙන් කතා කළත් වැරදි හයියෙන් ගමනක් ගියත් වැරදි බැලුවත් වැරදි ඒ වගේම බණ කීවත් වැඩි බණ නොකීවත් වැඩි ගැඹුරින් බණ කීවත් දොස් කියනවා. ඒ වගේම නිහිල්ලෙන් බණ කීවත් දොස් කියනවා. දීර්ඝ වශයෙන් කීවත් දොස් කියනවා. කෙටියෙන් කීවත් දොස් කියනවා. ඇන්දත්වස් කියන કોઈ ආකාරයෙන් හරි දොස් කීමට බලාගෙනයි මේ ගිහි අය පැවිද්දන් දෙස සිටින්නේ. දහසකොත් net යොමු වෙලා තියෙන පැවිදි අයගේ දෝෂාරෝපණයන් දැකීමට, දොස් දැකීමට, දෝෂාරෝපණය කිරීමට. ඒක නිසා මේවා ඉවසන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒවා ඉවසුවා. ඒ බව බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වා තිබෙනවා. අහන්නගෝව සංගාමේ චාපාතෝ පති සංසරං අතිවාක්‍යං තෙතික්කේසං දුස්සීලෝහි බහුජනා කියලා. මම මේ යුද්ධයේ දෙන ඇතෙක් ඉවසන්නාසේ ඒ කියන්නේ ඉස්සර කාලේ ඇතුම් පුහුණු කරලා දෙනා යුද්ධයට යන්න විවිධාකාර ඊතල වැඩිද්දී ඒ ඊතල පහර පාගෙන කාගෙන ඉදිරියටම සටනට යනවා. ඒ විදිහටයි ඒ ඇතුම් කුරුදු පුහුණු කරලා තියෙන්නේ. අහන්නාගෝව සංගාමයන් මේ ආකාරයෙන් යුද්ධයට යන ඇතෙක් ඒ ඊතල පහරවල් ඊතල පහරවල් ඉවසන් ඉවසාගෙන ඉදිරියට යනවා අතිවාක්‍යන්ට එක්කත්නම් මේ මිනිසුන් කරන විවේචන විමර්ශන ආදී වැරදි වැරදි දෝෂාරෝපණ ආදී මම ඉවසනවා කුමක් නිසාද දුස්සීලයේ හොයි බහුජනෝ මේ ලෝකේ බොහෝ දෙනා දුස්සීල සිල්වත් නැහැ ගුණවත් නැහැ මේක නිසා මේ විදිහට විවේචන කරන්නේ මේ විදිහට දෝෂ ආරෝපණය කරන්නේ මේවා ඉවසන්නට පැවිදියා විශේෂ විශේෂයෙන්ම උත්සාහ ගන්නට ඕන ඊට අමතරව උප්පන්නාන ශාරීරිකානම් වේදනානම් දුක්ඛානම් තෙප්පානම් කරානම් කටුකානම් අසාතානම් අමනාපානම් පානහරානම් අදිවාසක ජාතිකෝ හොති දක්ඛියා දක්වා තියෙනවා මේ ශරීරය තුළ පහළ වෙන විචාකාර වේදනා කොටකම් කොටෙක් දුක්ඛව කොටෙක් දුෂ්කරවත් ඉවසීමට කොටෙක් දුෂ්කරවත් කොටෙක් තීව්‍රවත් කොටෙක් කටුකවත් පානහරානම් ජීවිතේ නැති යන දුකක්වත් ඉවසන්නට උත්සාහ ගන්න ඕන මේ නොයිවසීම නිසා යම්තා කපසල වෙතක් ඇති වෙනවා නම් මෙම නොවිසීම නොවිමසීම නිසා සතර දික් වෙලා සතර දුක් ඇති වෙනා මේ සියල්ලම මේ ඉවසීමෙන් සංවර වීම තුළින් නැති කර ගන්නට පුළුවන් මෙන්න මේ ඉවසීමෙන් ඇති කරගත යුතු සංවරය ලබා ගැනීම සඳහායි අපි මේ පැවිදි භූමියට ඇතුළුුනේ ඒක සිහිපත් කළ යුතු කාරණාවක් ඊළඟට තව කාරණා දෙකක් තිබෙනවා විද්‍ය සංවරය සහ ප්‍රඥා සංවරය කියලා වීරයෙන් සංවර වෙනවා. විශේෂයෙන්ම පැවිදි භූමියට ඇතුළු වූ අය ඊට අමතරව නිවන් යැනීමට බලාපොරොත්තු වන දී අය විසින් හෝ අංකවරක විසින් හෝ වීරයෙන් සංවර වෙනවා. වීර වර්ග ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒකේ හතරින්ම සංවර වන්නට ඕන. බුදුරජාණන් වහන්සේ භාවිතින් දක්වා තිබෙන අයද වික්‍රේ දෙක්කෝ මෙම ශාසනයෙන් බුද්ධ ශාසනය ඇතුළු වූ භික්ෂුව විසින් අනුප්පන්නානං කුසලානං ධම්මානං අනුපාදාය උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්න නූපන්න අකුසල ධර්මයන් නූපදවීම සඳහා උපන් අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා අනුප්පන්නාන කුසලානන් ධම්මානං උපාදාය නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා උප්පන්නාන කුසලානන් ධම්මාන තිත්‍ය අසම්මෝසාය බියෝ භාවය වේපල්ලාය භවනාය පරිපූර්ණ ඔබ තමා තුළ පහළ වූ කුසල ශක්තියෙන් තව තවත් දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීම සඳහා චන්දංජනේති වාමති විරියන් ආරබති චිත්තම් පංගන්හාතේ පදහති කියලා උත්සාහ කරන්නට ඕන වීරය වීරයවත් වන්නට ඕන. මෙන්න මේ විදිහට වීරය කරන විට තීන මිද්දේ වැනි ඒ නීවරණ ධර්මයන් යට කරගෙන මේ සතර ආකාර සම්මප්පදාන බීරයෙන් යුතුව කටයුතු කිරීම තුළින් අප බලාපොරොත්තු වෙන මේ පැවිද්දෙන් බලාපොරොත්තු වෙන උසස් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් බීරයෙන් ඒක නිසා සංවර වීමට අධිෂ්ඨාන කර ගැනීම ඉතාමත්ම සුදුසුයි. ඊළඟට ප්‍රඥාවෙන් සංවර වීම ප්‍රඥාවෙන් සංවර වීම තමයි ඊටාමත්ම වැදගත් වන්නේ මේ ලෝකයේ තියෙන ඔක්කොම නාම රූප ධර්ම හේතුෙන් හටගත් ධර්ම සංකත ධර්ම කොතන කවරේ කොයි ආකාරයෙන් හැසිරුණත් කලත් ජීවත් ඒ හැම විටම පහළවන්නේ නාම රූප ධර්ම පංචස්කන්ධ ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි. හේතුන් නිසා හටගත් නාම රූප හේතුන් නිසා හටගත් පංචස්කන්ධ ධර්ම මේ සියල්ලම ඇති වෙනවා මොහොතක් පවතිනවා නැති වෙනවා මේවා අල්ලා ගන්නට කිසිවක් නැහැ. යම් කිසි දෙයක් අපි අල්ලනවා නම් ඒ අල්ලා ගන්නෙත් තවත් නාම ධර්මයකින්. ඒ අල්ලා ගන්න ලබන නාම ධර්මයක් නැති වෙනවා. අල්ලා ගන්නට බඳුන් කරන ලබන ධර්මයක් නැති වෙනවා. මේ කිසි දෙයක් අල්ලන්නට සුදුසු දේවල් නොවේ කියන පැහැදිලි ප්‍රත්‍යස්ස අවබෝධයක පිහිට ප්‍රඥාවෙන් සංවර වීමයි ඥාන සංවරය කියන කියන එකෙන් අදහස් කරන්නේ. මින් නැකිනේ කියන ලද පස් ආකාර සංවර වේන් ලබා ගැනීමට පැවිදි භූමියට ඇතුළු වූ අයසින් උත්සාහ ගන්නට ඕන කටයුතු කරන්නට ඕන. ඊළඟට පහානත්තංච ප්‍රහාණය කිරීම සඳහා මේ ප්‍රහාණය කිරීම පහකුත් දක්වා තිබෙනවා. සදංග විස්කම්බන සමුච්ඡේද කියලා ප්‍රධාන වශයෙන් තුනක් තවත් දෙකක් තියෙනවා පටිප්පත්සද්දී සහ නිස්සරණ කියලා. සදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන්නේ තමාගේ සිත තුළ ඇතිවෙන ක්ලේශ ධර්ම ඇතිවන විගසම ක්ෂණයක් ඒ මොහොතේම බහවා නැති කිරීම දුස්සා ගැනීම తాවකාලික වශයෙන් ප්‍රහාණය කිරීමක් වෙන සිදුවන්නේ. විස්කම්බන ප්‍රහාණය කියන්නේ බොහෝ කාලයකට තමාගේ සිත තුළ පහළන අකුසල විතක් ඇතිවීමට ඉඩ නොදී පාලනය කර ගැනීම නතර කර ගැනීම. මේ සිදුවන්නේ අත් වශයෙන්ම සත්‍ය තුළ සමාධිය දිනු කර ගැනීමෙන් විශේෂයෙන්ම ධ්‍යානවලට සමවැදීමේ ශක්තියක් කර ගැනීම තුළින් ඊට අමතරව සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත මේ සංසාරයේ කෙඳිනකවත් කවදාවත් ඇති නොවන පරිදි සංගෝල ධර්ම සම්පූර්ණම ක්ලේශ ධර්ම හිත තුළින් මුළුම පුටා දැමීම සම්පූර්ණයෙන් ගලවා ඉවත් කර දැමීම මේක කළ හැකිවන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී මාර්ගහත් කියන මාර්ග හතරට සහ පහ හතරට පිළිවෙලින් පත් වීම තුළින් ඊට පස්සේ තව දෙකක් තියෙනවා පටිච්චසමුප්පාදප්පහාන කියලා. පටිච්චසමුප්පාදප්පහාන කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් මේ විමුක්ති සිතද රහතන් වහන්සේ කෙනෙක් විමුක්ති භාවයට තමාගේ සිතපත් කරගත්තාට පස්ව එම සිත තුළ කිසිම බැඳීමක් නැහැ, කිසිම සංයෝජනයක් නැහැ. සිත විමුක්ත භාවයටපත් වෙලා නිදහස් භාවයටපත් වෙලා සංකර ධර්ම කෙරෙහි හෝ අසංකර ධර්ම කෙරෙහි හෝ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන ත්‍රිභූමික ලෝකයේ කෙරෙහි හෝ එහෙම නැත්නම් තමාගේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි හෝ බාහිර පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි හෝ කවර ධර්මයක් කෙරෙහි හෝ කිසිම බැඳීමක් නැතුව සිත සියල්ලංගෙම විනික්මුත් වෙනවා නිදහස් වෙනවා ගැලවෙනවා මෙන්න මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහායි මේ පටිපස්සද්ධියේ ප්‍රහාණය ලබා ගැනීම සඳහායි පැවිදි ජීවිතයට ඇතුළුනේ ඒ සඳහායි පැවිදි ජීවිතයේ අවශ්‍ය අංග සම්පූර්ණ කළ යුතු වන්නේ ඊළඟට නිස්සරණ ප්‍රහාණ නිස්සරණ කියන එකෙන් අදහස් කරන්නේ යෝ යෝබිකරේ චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහණං ඉදන් උච්චිත නිස්සරණං කියන කියලා බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා යම් කිසි ඡන්දයක් කැමැත්තක් රාගයක් ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ සංස්කාර ධර්ම කෙරේ අන්න ඒවත් සම්පූර්ණයෙන් නැති කර ගැනීම නැති කර ගැනීමයි නිස්සරණය කියන්නේ මෙන්න මේ සියලු ආකාර බැඳීම් ඇලීම් නැති කිරීම සඳහා මේ ශාසන ප්‍රතිපත්තිය පූර්ණය කළ යුතු වන්නේ. එතකොට අර කලින් කියපු සංවර වීම පහත් මේ පසුව කියන ලද ප්‍රහාණය කිරීම පහත් අප විසින් පැවිදි භූමියට ඇතුළු වූ අය විසින් ඇති කරගත යුතු ධර්මයි. ඊළඟට එම සූත්‍රයේ දක්වා තිබෙන තවත් කණු දෙකක් පරිඤ්ඤයත්තංච අභිඤ්ඤයත්තංච කියලා. පරිඤ්ඤයත්තංච කියන්නේ පිරිසිඳ දතයුතු ධර්ම පිරිසිඳ දැනගැනීම සඳහා විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිරිසිඳ දතයුතු වෙනවා. දුක්ඛං අරිය සත්‍යං කෝ වික්ඛේ පරිඤ්ඤාතබ්බං කියලා බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා විශේෂ දුක්ඛාරිය සත්‍යයේ පිළිසිඳ දත යුතුයි. මේන් අදහස් කරන්නේ මේ දුක කියන ගැන දුක්ඛාරිය සත්‍ය කියන එක පිළිබඳව පොත්වල ලියා තියෙන කරුණ හොඳින් මතක තබාගෙන ඒවා කියවලා තේරුම් අරගෙන අන් අයට කියා දීමට පුළුවන් සත්‍යයක් ඇති කර ගැනීමයි කියලා. එහෙම නෙවෙයි. මේ ලෝකේ යම්තාක් නාම ධර්ම තිබෙනා නම් කවර ලෝකයක හෝ කාම ලෝකයක හෝ රූප ලෝකයක හෝ අරූප ලෝකයක ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පැවතීමමයි දුක්ඛ සත්‍ය කියන්නේ අන්තිසක් නෙවෙයි පවස්සන් දුක්ඛං අපවත්තං සුඛං මේ පැවතීමමයි දුක මේ නාම ධර්මයන්ගේ මා රූප ධර්මයන්ගේ නිර්වශේෂ වශයෙන් නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ වී යාමක් නැති වී යාමක් තියෙනවා නම් අපවත්තං නොපැවැත්මක් තියෙනවා ඒකයි සත්‍ය කියන ඒ අවබෝධය ඇති කර ගැනීමට පිළිසඳ දැන ගැනීමටයි මේ බ්‍රහ්මචාරී අපේ ජීවිතේ ගතකදුර ගතකදුරට වන්නේ ඊට අමතරව අභිඤ්ඤේ යත්තන්ට විශිෂ්ට ඥාණයෙන් දතයුතු ධර්ම විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම සඳහා තමා විසින්ම ඇත්ත වශයෙන්ම මේ විශිෂ්ට ඥාණයෙන් දසුත ධර්ම රාශියක් තිබෙනවා. ඔය දීගණිකායේ දසුතර සූත්‍රයේ තියෙන අංග 55ක් විශිෂ්ට ඥාණයෙන් දසුත 55ක් දක්වා තිබෙනවා. සබ්බම් වික්‍රේ අභිඤ්ඤයයන් සියල්ලම මහණේ පිළිසිඳ දතේ විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. එහෙනම් බුදුහාමුදුරුවෝ දක් උපාටයක් තියෙන එක විස්තර කරනකොට ඔය පටිසම්භිදා මග්ගපාළියේ දක්වා තිබෙන කරුණෝහද්දා 740ක් විශිෂ්ට ඥාණයෙන් දත යුතු කරුණු වශයෙන්. මේවා ගණන් කරලා පොත්පත්වල දක්වා නැහැ. මාර්ගයෙන්ම ගණන් කරලා බැලුව ඇත්ත වශයෙන්ම තිබෙන විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම 7740ක්. මේ අතුරින් කීපයක් පමණක් මේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම කීපයක් පමණක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ. චතුන්නම් ධාතෝනම් සමුදයන් ජස්සංගමං ජස්සාදංච ආදීනවංච නිස්සානංච යතබෝතං අභිජානාතේ මේ සතර මහා භූතයෝ ඒවැයි ස්වરૂපය ඒවැ ඇතිවීමේ හේතුව ඒවැයි නිරෝධය, ඒවැයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, අස්සාදංචාදීනවන්ත නිස්සානංච, ඒ සතර මහා භූතයන් තුළින් ලැබෙන ආස්වාදය, ඒවැයි ඇති ආදීනවන්ත ආදීනවේ නිස්සන්නංච ඒවා කෙරේ තියෙන ඇලීම බැඳීම, චන්දරාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම කියන කරුණු විශිෂ්ට ඥාණයෙන් දතියුතු වෙනවා. ඒ වගේම පංචන්නම් උපාදානං කන්දානං මේ පංචස්කන්ධ උපාදානස්කන්ධ ධර්ම කෙරෙහි ඒ වගේම සම්නම් පස්සායතනානං චක්කු සම්පස්ස ආයතන, සෝත සම්පස්ස ආයතන ආදී වශයෙන් දැක්වෙන ඒ සම්පස්ස ආයතන 6 එනම් කන්නන් ධාතු නම් ඒ වගේම මේ කලින් කියවර පටවි ආදී ධාතු හතරට අමතරව විඥාන ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු දෙකත් එකතු වුණාම ධාතු හයක් තියෙනවා. මෙන්න මේක කියන කන් කියනු ලබන කිව් කරුණවල ස්වરૂපය ඒවැයි සමුදය, ඒවැයි නිරෝධය, ඒවා නිරෝධක, ඒවා නිරුද්ධ කිරීමට ඇති ප්‍රතිපදාව, ඒවා තුළින් ලැබෙන ආස්වාදය, ඒවෙන් ඇති ආධිනවය, ඒවා කෙනෙන් ඇති චන්දරාගයේ සම්පූර්ණ ඉවත් කිරීම යන කරුණු විශේෂ ඥාණයෙන් දත යුතු වෙනවා. ඊට අමතරව මේ විශේෂ ඥාණයෙන් සබ්බේ සංඛාරා අනිච්චාදී සබ්බේ සංඛාරා දුක්ඛාදී සබ්බේ ධම්මා අනාත්තාදී යථා භූතං අභිඥානාදී මේ නිර්ම සංස්කාර ධර්ම අනිත්‍ය මේ සියලුම සංස්කාර ධර්ම දුක්ඛය මේ සියලුම ධර්මය අනාත්මය කියලා ඇත්ත ඇති සැටියෙන් මේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු වෙනවා. ඊට අමතරව අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් පටිච්ච සම්පදාය ධර්මයේ අභිජානාති මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා විඥාන ඇති වෙනවා ආදී වශයෙන් දැක්වෙන මේ පටිච්ච සමුප්පාද ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දත යුතු වෙනවා. තවත් වෙනා විශේෂ ඥාණයෙන් දත යුතු කරුණු ඉමේ ධම්මා පරිඤ්ඤය ඉමේ ධම්මා භාවේ තබ්බා ඉමේ ධම්මා පහ තබ්බා ඉමේ ධම්මා සත්‍තිකා තබ්බාටේ අභිජානාතේ මෙන්න මේ ධර්ම තමයි පිරිසඳ දතේතු වන්නේ මෙන්න මේ ධර්ම තමයි ප්‍රහාණය කළ යුතු වන්නේ මෙන්න මේ ධර්ම තමයි වැඩි යුතු වන්නේ මෙන්න මේ ධර්ම තමයි සාක්ෂාත් කළ යුතු වන්නේ කියලා විශේෂ ඥාණයෙන් දතේතු වෙනවා ඊට අමතරව ඉතින් දුක්ඛං අරිය සත්‍යන්තේ යථාභූතං අභිජානාති යන දුක්ඛ සමුදයයන් දුක්ඛ නිරෝධතේ ආනන්දක නිරෝධගාමිනී ප්‍රතිපදාතේ යථාභූතං අභිජානාතේ මේක තමයි දුක්ඛ සත්‍යය මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය කියලා විශේෂ ඥාණයෙන් පැවිදි භූමියට ඇතුළු වූ අය විසින් ඒ ධර්මයන් අවබෝධ කළ යුතු වනවා ඉමේ ධම්මා ආසවා අයං ආස සමුදය අයං ආස නිරෝධෝ අයං ආස නිරෝධගාමී පටිපදාති යත භූතං පජානාති මෙන්න මේවා තමයි ආශ්‍රව ධර්ම ප්‍රයෝමේ වික්‍රේ ආසවා කතමෙන් කාමාසෝ භාසෝ අවිජ්ජාසෝ ආශ්‍රව ධර්ම තුනක් තියෙනවා මහණෙනි කාමාශ්‍රව මේවය භවආශ්‍රය මේවය අවිජ්ජාශ්‍රව මේවය මෙන්න මේ ආශ්‍රය දැනගත යුතු වෙනවා විශේෂ ඥාණයෙන් ආශ්‍රය සම්බේ දත යුතු වෙනවා ආශ්‍රය නිරෝධේ දත යුතු වෙනවා ආශ්‍රය නිරෝධගාමී පටිපදාව දත යුතු වෙනවා ඊට අමතරව තවත් විශේෂ කරුණක් තිබෙනවා. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්තේ අභිජානාතේ යම් කිසි හේතෙන් හටගත් ධර්මයක් ඇත්නම් මේ සියල්ලම නිරුද්ධ වී යන ධර්මයි කියලා විශිෂ්ට ඥාණයෙන් දතේට වෙනවා. මේකෙන් අදහස් කරන්නේ හේතුෙන් යමක් හටගත්තා නම් හේතු බංගා පබංජරේ හේතුන් හේතු හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා පබංජරේ කියලා දක්වන හේතුන් නිසා මේවා හටගත්තා හේතු මෙදිනවල නැති වෙනවා කියන ඒ සරල දැනීමක් නෙවෙයි මෙන් අදහස් කරන්නේ යම්කිසි සමුදේ ධර්මය තිබෙනවා නම් ඒ සියල්ලම නැති වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් පිරිනවම් පාන අවස්ථාවට පෙර යන්තාක් ධර්මයත් නම් සංකත වේවා අසංකත වේවා සෑම ධර්මයක්ම නිරුද්ධ වී යන ධර්ම සම්පජානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බාණේ ඥානං කියලා ඥානයක් තිබෙනවා. ඉතින් මේ පවතින ධර්මයන්ගේ සම්පූර්ණ නිර්වශේෂ වශයෙන්ම නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වී යාමක් නිවී යාමක් ඇතනම් මේක විශිෂ්ට ඥාණයෙන් අත්දකිනාන ඒක තමයි පරිනිබ්බාණ ඥානය කියන්නේ පිරිනිවීම පිළිබඳ පවත්නා ඥානය. මෙන්න මේ ඥානය ඇති කරගෙන ඉන්න සඳහායි මේ පැවිදි භූමියට ඇතුළුනේ මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරන්නේ කියන අදහස මේ අය විසින් ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා. මෙන්න මෙලෙසින් කටයුතු කරන අයට සාමාන්‍ය ඵල ලබන්නට පුළුවන්. සාමාන්‍ය ඵල කියන්නේ පැවිද්දෙන් ලැබෙන ප්‍රතිඵල. මේ දීඝනිකායේ තියෙන සාමාන්‍ය ඵල කියලා සූත්‍රයක් අත දීඝ සූත්‍රයක්. ඒ කියන මේ මේ ආකාරයෙන් කෙටියෙන් වචන දෙක තුනක් පමණගේ පිළිවෙල ප්‍රකාශ කිරීමට මා අදහස් කරන්නේ. සෝ එවම් පබ්බිද්දෝ සමානෝ පාත්මක සංවර සංගතෝ යේති ආචාර ගෝච සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාමිනෝ සමාදාසික දේශිකහ පදේසෝ කායකම වචිකම්මය කායකම්ම වචීකම්මෙන් සමන්නාගත කුසලේන පරිසුද්ධාජීවෝ සීල සම්පන්නෝ ඉන්ද්‍රියේෂ බුද්ධද්වාරෝ භෝජනේ මත්සඤ්ඤෝ සති සම්පජන්‍යේන සමන්නාගතෝ සන්තුට්ඨෝ මෙන්න මේ ආකාරයෙන් මේ සෝතේ පාඩයක් දැක්කෙනවා මේ පැවිදි භූමියට ඇතුළු වූ අය විසින් ආධිමක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝච සම්පන්නෝ ආචාර ගෝච සම්පන්නව අනුමත්තේසු වජ්ජේසු බය දස්සා වෙනෝ අනුමාත්‍රෝ වර්ධක පවා ඇති බිය දැනගෙන සමාදාශික ශික්ෂාපදේශු මේ ආරක්ෂා කිරීමට සමාදන් වූ ශික්ෂාපද මැනවින් ආරක්ෂා ගන්නට ඕන කායකම්ම වචීකම්මේන සමන්නාගතෝ කුසලේන පිරිසුදු කායකම්ම පිරිසුදු වචීකම්ම වලින් යුතුවන්නට ඕන පරිශුද්ධ ජීවෝ සීල සම්පන්නෝ ආජීව පාරිශුද්ධ සීලෙන් සමන්නාගත වන්නට ඕන ඉන්ද්‍රිය සුගතද්වාරෝ ඉන්ද්‍රිය සංවර ශීලයත් ආරක්ෂා කරන්නට වෙනවා. භෝජනේ මත්ඤ්ඤෝ භෝජනේ මත්ඤ්ඤෝ කියන එකෙන් අදහස් කරන්නේ සිව්පසේ පරිභෝග කිරීමේදී ඒ ප්‍රත්‍යවේක්ෂා ඥානව ඇති කරගත යුතු වෙනවා. පච්චේ සම්නිත ශීලයෙන් යුතුවන්නේ යුතුවන්නට ඕන. ඊළඟට සති සම්පජන්ණයෙන් සමන්නාගතෝ සති සම්පජන්ණය දිනු කළ යුතුයි. ඊට අමතරව තව කාරණාවක් තියෙනවා සන්තුෂ්ටෝ සතුට වෙනවා කුමක් හේද සතුට වන්නේ ලද දෙයින් සතුට වෙනවා මේකට කියන්නේ ඉතරි ඉතර සන්තුෂ්ටි කියලා මේ ඉතුරු ඉතුරු සංසෝට්ටිය බුදුරජාණන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් විස්තර කර දක්වා තිබෙනවා. ඒ මෙලෙසින් දැක්වෙනවා ඉද බික්කවේ බික්කෝ සන්තුෂ්ඨෝ හෝතේ ඊතරීතරේන පිණ්ඩපාතේන ඊතරීතර පිණ්ඩපාත සන්තුෂ්ඨාච වන්නාදී මෙච්ච පිණ්ඩපාත හේතු අනේෂ්ණං අප්පතිරෝපං ආපජ්ජතේ අලද්දාටි පිණ්ඩපාතං පරිතස්සතේ ලද්දාටි පිණ්ඩපාතං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සන්න පඤ්ඤෝ පරිමුඤ්ඤතේ තායතකන ඉතරීතර පිණ්ඩපාත සංකල්ප්‍යා නේවත්තානු පන්තේසේනෝ පරම් බම්බේතේ සෝහිතත් දක්ඛෝ අනසෝ පරිස්සතෝ අයං වචද බිකලේ බිකෝ පෝරාණේ අබ්බණේ ආර්ය වංශේ තිතෝ මෙන්න මේ ආකාරයෙන් දැක්වූ සූත්‍රයක් තියෙනවා ආර්ය වංශ සූත්‍රය කියලා ඒ සූත්‍රය දැක්වෙනවා මේ පිටපත කියන වචනේ මා විස්තර කරන ශිවපසේටම ඒ මොකද හේතුව ඒ ශිවපසේ පිළිබඳව මේ කියන පාඩේ ඒ ආකාරයෙන්ම දක්වා තිබෙන නිසා ඉදපික්කේ වික්කෝ සම්පතෝ හෝති ඊතරීතරින් පිටපතේන මේ ලද ශිවපසේන සතටපත් වෙනවා අලද්දාට පිටපතන්න පරිස්සසති ශිවපසේ නොලබුණා කියලා පරිත්‍ස්සනාවක් දුකක් නැහැ සිත තුළ කලකිරීමක් නැහැ ඇති කරගත යුතු සුදුසු ඇති කර ගැනීම සුදුසු නැහැ ඊළඟට පින්නපාත තේසම නේතනං අපටිරෝපාදී අනාපජ්ජතේ මේ පින්නපාත ආදී සිව්පතේ ලබා ගැනීම සඳහා රෙක්කේ අනේෂණයන් කියන ලබන වැරදි ආකාරයෙන් කටයුතු කිරීම කරන්නේ නැහැ. ඊළඟට ලද්දාච පින්නපාතං අගතිචෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීන දස්සාවේ නිස්සං පඤ්ඤෝ පඤ්ඤුඤ්ජතේ මේ ලැබුණු ප්‍රතිපත්තියත් ඒවා කෙරේ ගිජු වෙන්නේ නැතුව, කෑදර වෙන්නේ නැතුව, ගේද වෙන්නේ නැතුව, නිස්සරණ පඤ්ඤෝ මේ සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා මේවා පරිභෝග කරනවායි කියන අදහසින් මේක පරිභෝග කරනවා. මෙන්න මේම කටයුතු කිරීම නිසා නේවත්තානුක්ඛන්තේ සීනෝ පරංවම් බේති මම මේ ආකාරයෙන් කටයුතු කරනවා කියලා තමා උසස් කොට සලකන්නේ නැහැ න පරංවම් බේති අය ඒ අන් අය පහත් කොට සලකන්නේ නැහැ විශේෂයෙන්ම මේවා කරන්නේ නැති අය පහත් කරලා සලකන්නේ නැහැ සෝයිතත දක්වන සුසම්පදානෝ පටිච්චසෝ වෙහිලා ඒ වික්ෂය විසින් දක්ෂ වෙනවා අනුලස් වෙනවා සීනුව නිමිතව කටයුතු කරන අයං උචිත දෙකේ බිකෝ පෞරාණයක් ගන්්‍යාරේ වංශයේ තිතෝ මේක තමයි පෝරාණ වූ පෙරණි වූ අග්ග වූ ආර්ය වංශ ප්‍රතිපදාවේ ආර්ය වංශ ප්‍රතිපදාවේ සිටිය භික්ෂුව විසින් මේ සිව්පස්සේ මේ ආකාරයෙන් පරිභෝග කරනවායි කියලා ඒ විදිහට දක්වා තිබෙනවා මෙන්න මේ ඉතරීතර සන්තෘප්තිය ලදදීන් සතුට වීම පැවිද්දක විසින් විශේෂයෙන්ම ඇති කරගත යුතු කාරණාවක් මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන විට ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් ඊට පස්සෙ සෝ එමිනාචාරියක් අරියන සීලක්ඛණ්ඩේන සමන්නාගතෝ මිනාච්ච ඉන්ද්‍ර සංවරයෙන් සමන්නාගතෝ මිනාච්ච සත සම්පජඤ්ඤයෙන් සමන්නාගතෝ ඉමායච අරියාය සංකෘත්‍ය සමන්නාගතෝ පංච නීවරණේ පජහතේ තත් පීති ජායති සමුදිතස්ස පීති ජායති මේ විදිහට ඒ සූත්‍රයේ දක්වා තිබෙනවා මේ ආකාරයෙන් සීල සම්පන්නව ඉන්ද්‍ර සංවර සීලයෙන් යුතුව සත් සම්පජන්ණයෙන් යුතුව ඊතර ඊතර සන්තුෂ්ටියෙන් යුතුව කටයුතු කරන කෙනා විසින් පංච නීවර ධම්මේ පජහති පංච නීවර ධර්මයන් ප්‍රහාණය කරනවා එවිට ඔහුගේ සිත තුළ ප්‍රීතිය ජනිත වෙනවා ප්‍රීතිමනස්සකාය උපසම්පති පස්සද්ධකාය සුඛං හෝතේ චිකිනෝ චිත්තං සමාදේති මෙසේ සිත තුළ ප්‍රීතිය ඇති වුණු විට කය සංසිඳනවා සිත සංසිඳනවා ඒ වගේම සිතට සුඛයක් ලැබෙන අස්තිකිනෝ චිත්තං සමාදේති සුඛයෙන් යුතුව සිත සමාධිමත් භාවයට පත් කරගන්නවා සෝ ඔහු විසින් ඊට පසුව විච්ඡේව කාමී විච්ඡේව කාමී විවිධ අපසලේ ඉදම්මේහි සවිතක්ඛං සංචාරම් වේකජම් පේසුකම් පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්වම පළවෙනි විතක් ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානයේට සම්වැදී ඔහු වාසය කරනවා. විතක් ਵਿਚාරණං උපසමාජ්ජත්තං සම්පසාදනං ඒසෝ ඒකෝදි භාවං අවිතක්මං විචාරණ සමාධියම් පේසුතං ဒ ුතිය ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. මේ විතක් ਵਿਚාර කියන අංග දෙකම නැති කළා වූ පීතිසුඛ ඒකග්ගතා කියන අංග තුනේ සමන්නාගතෝ දෙවෙනි ධ්‍යානයේ සම්වැදී ඔහු වාසය කරනවා. පීති ආති විරාගෝ පෙක්කෝච විහෙරති සතෝ සම්පජානෝ යන්තං අරියා ආචික්ඛං දිබ්බේකෝ සතමාසක විහාරේති තතිය ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. පීතියක් නැති කරලා සුඛය සහ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානයට සම්බන්ධිය වූ වාසය කරනවා. සුපස්සජපානා දුක්ඛසජපානා පුබ්බේ සම්නත දෝමනස්ථානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛාසති පාරිශුද්ධෙන් චතුත්ථ ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. මෙන්න මේ ආකාරයෙන් සුඛයත් පහාණය කළා ප්‍රීතියත් ප්‍රහාණය කරලා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානයට සම්බන්ධී වාසය කරනවා. මේ தත්ත්වයට පත්වන්නට උත්සාහ ගන්නවා. මෙසේ කටයුතු කරන විට ඔහුගේ සිත සමාධිමත් සමාහිතයි සමාහිතෝ භික්ඛවේ භික්ඛෝය පහබෝතම් පදානාතේ සමාධිමත් සිතෙන් ඇත්ත ඇති හැටි ආකාරයෙන් දකිනවා කිංච යථා භූතං පදානාතේ කුමක ඇත්තද කුමක් ඇත්ත ඇති හැටිෙන් දකින්නේ ඉදන් දුක්ඛන්දේ යථා භූතං පජානාති අයං දුක්ඛ සමුදයෝතේ යථා භූතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතං පොජං පජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාචේ යථා භූතං පජානාති ඉමේ ධම්මා ආසාති යථා භූතං පජානද්දි අයං ආස සමුදයෝතේ යථා භූතං පජානාති අයං ආස නිරෝධෝති යථා භූතං පජානාති අයං ආස නිරෝධගාමිනී පටිපදාචේ යථා භූතං පජානාති මෙන්න මේක තමයි දුක්ඛ සත්‍යය මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ සත්‍යය කියලා ඇත්ත ඇති සැකයෙන් දකිනවා. මේවා තමයි ආශ්‍රව, මේ තමයි කාමාශ්‍රයන්, මේ තමයි භවශ්‍රයන්, මේ තමයි අවිජ්ජාශ්‍රයන් කියලා ඒ ආශ්‍රව ධම්ම දකිනවා. මේ අයං ආශ්‍රව සමුදය මේක තමයි ආශ්‍රයත් වීමේ හේතුව කියලා දකිනවා. අයං ආශ්‍රව නිරෝධය මේක තමයි ආශ්‍රය නිරුද්ධ කිරීම දක්වා දකිනවා. අයං ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදා මේක තමයි ආශ්‍රයන් නිරුද්ධ කිරීමට තියෙන ප්‍රතිපදාව කියලා යථා භූතම් පජානාති ඇත්ත ඇති ඒ සතියෙන් දකිනවා. අන්න එවිට ඔහුගේ සිත කාමාසාප විමුච්ඡතේ භවසාප විමුච්ඡතේ අවිජ්ජාසාප විමුච්ඡතේ කාමාශ්‍රයන්ගෙන් මිදෙනවා භවශ්‍රයන්ගෙන් මිදෙනවා අවිද්‍යාශ්‍රයන්ගෙන් මිදෙනවා විමුක්තත්වයෙන් විමුක්තමේති හොතින් මිදුනාට පසු මිදුනා කියන ඥානය ඇති වෙනවා කීනා ජාති විසුතම් බ්‍රහ්මචරයන් සතං කරණයන් නාපරං ඉත්තත්ථාති පජානාති මාගේ ජාතිය සයනා කීනා ජාති විසුතම් බ්‍රහ්මචරයන් මේ බ්‍රහ්මචාරී ජීවිතයේ ඉගෙනම පළේ මා ලබාගත්තා කතං කරණයන් කලේතු දේ කළා නාපරං ඉත්තත්ථාති ඊට පසු මට කරන්න දෙයක් නැහැ කියලා පජානාති දැනගන්නවා මෙන්න මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහා තමයි මේ පැවිදි භූමියට ඇතුළුනේ මේ සාසන ප්‍රතිපatti පූර්ණේ කළ යුත්තේ කියන අදහස මේ අය විසින් දැන් ඇති කර ගැනීම ඉතාමත් සුදුසුයි. මෙන්න මේ විදිහට කටයුතු කරපු කෙනෙකුට මේ පැවිද්දෙන් ලැබෙන සුඛය සුවය ලබන්නට පුළුවන්. සාමාන්‍ය සුව දෙකක් තියෙනවා ගිහි සුඛය සහ පැවිදි සුඛය කියලා. ගිහි සුඛය කියන්නේ ඇති බවේ සුඛය. යම් කිසි දෙයක් ඇති නැතිනම් මේ ඇයට ඒක සුඛයක්. පැවිද්දේ සුඛය කියන්නේ ඒක නෙවෙයි නැති බවේ සුඛය නැතිකමයි පැවිදි සුඛය. දී ඇය සුඛය කියලා අදහස් කරනු ලබන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පිනවීම දවස්ය රූප ශබ්ද ආදී දේවල් තියෙනවා නම් සමහරට මිල මුදල් යාන වාහන ආදී තියෙනවා නම් අබදරුවන් ආදී සිටිනම් ස්වාම පුරුෂයන් භාර්යාවරුන් සිරිනන් නෑදෑ හිතමත්සන් තේනම් ගෙවල් දොරල් ඊට පණම් ආදී තියෙනවා මේවා අල්ලාගෙන සතුටු විවේ සතුටු වේ සිටින එක තමයි ගීයගේ සැපේ කියන්නේ ඇත්ත වශයෙන් මේ අය දන්නේ ඒ සැපේට අදිජු වීම නිසා ඒ සැපේට කෑතර වීම නිසා ඒවා අල්ලා ගැනීම නිසා ජාතියෙන් ජාතියට යමින් භවයෙන් භවයට යමින් සංසාරයෙන් ගැට ගැසීමෙන් දුකේම නියැලෙන්නට වෙනවා ඒ සංසාර ගමනේම නිමග්න වෙන්නට සිදු වෙනවා මා මේ යන්නේ සංසාරේ දිග්ගසන මාර්ගයක කියලා එයා දන්නේ ඒ ඇයට ඒව දැන ගැනීමට ප්‍රඥාවක් ඇත්තේ නැහැ නැහැ. මේකයි නිසකේ. නිසුකේ කියන්නේ පැවිදි සුකේ කියන්නේ මේ වාගේ එකක් නෙවෙයි. ඊටාම ඉහළ සුකයක්. මා දැන් මාස දෙක තුනකට උඩදී දිනක් රාත්‍රී 12 මාට පමණ අවදි වුණාට පසු මේ පැවිද්දෙන් ලැබෙන සුඛය ගැන සිහිපත් කරන්නට පටන් ගත්තා. එකම කරුණක් දෙවතාවක් සිහි කරන්නේ නැතුව පැය දෙකකටත් බැරි කාලයක් තිස්සේ දිගින් දිගටම පැවිද්දේ සුඛය පිළිබඳ කරුණු ගලාන්න ඉන්නට පටන් ගත්තා. මේකේ නිමාවක් නැහැ කියලා මා ඊට පසු ඕනෑකමම සිත අතර කළා. මා මේ කතාව කියේ මා ගැන කියන්නට හොවා දක්වන්නට කිය පරණාවක් නෙවෙයි. නියම පැවිදි කෙනෙකුට කොයිතරම්නම් සුවයක් ලබන්නට පුළුවන්ද කියන කාරණාව තේරුම් ගැනීම සඳහා මේ අයගේ මේ පැවිදි ජීවිතය තව තවත් උනන්දු කරමින් තව තවත් හොඳින් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා සාමාන්‍යයෙන් පැවිද්දෙන් ලැබෙන සුඛය ලබා ගන්නට පුළුවන් වන්නේ ඒ පැවිද්දා විසින් ඔහුගේ සිත තුළ ඇති කරගත යුතු ඇති කරගෙන තිබෙන යම්තා ධර්මයක් නම් මේ ධර්ම තුළින් සමාගයේ සීල ගුණය සමාධි ගුණය ප්‍රඥා ගුණය විමුක්ති ඥාන විමුක්ති ඥාන දර්ශනස්කන්ධ ගුණේ වැනි ගුණ තිබෙනවා නම් ඒ ගුණ දෙස බලලා තමාගේ ආධ්‍යාත්මික දියුණුවක් ලැබලා තිබෙනවා නම් ධ්‍යාන මාර්ගඵල වැනි දේවල් ලැබලා තියෙනවා ඒවා දෙස බලලා පැවිද්දෙකුට සතුටු වන්නට පුළුවන් මේවා ඇත්ත වශයෙන්ම නියම සතුටක් ලබන්නට පුළුවන් සත්‍ය වශයෙන් මේවා අත්දැකපු කෙනෙකුට පමණයි එතකොට ඒව පිළිබඳ දිගින් දිගට මා කතා කිරීමට අදහස් ගන්න කරුණු කීපයක් පමණක් ඉතා කෙටියෙන් කියලා මේ දේශනාව නිම කිරීමයි මා කල්පනා කරන්නේ. මේ ප්‍රිය කරුණ ටික පවා කියන්නේ අන්තිචාම් නිසාන වේ මා කලින් කියා වශයෙන්ම මේ අද දින පැවිදි භූමියට ඇතුළු අය තව තවත් උනන්දු කරවීම සඳහා මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීමට අවශ්‍ය උද්‍යෝගය ලබා දීම සඳහා පනවයි. විශේෂයෙන්ම පැවිදි සුඛය ලබා ගැනීමේදී කාම සුඛ සහ පැවිදි සුඛ ගැන දෙකම සංසන්දනය කරලා බලන්නට පටන් ගන්න එක ඉතාමත්ම සුදුසේනවා. මේ පැවිදි ලෝකයේ අය ගමන් කරනු ලබන්නේ ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේලා ගමන් කළ මාර්ගයක පසේ බුදුරජාණන් වහන්සේලා ගමන් කළ මාර්ගයක ඒ වගේම අග්‍රස්ථාවක මහා ශාවක රහතන් වහන්සේලාගේ මංකද්‍යාත්ම මාර්ගයක මේ ලෝක සත්‍යය ගමන් කරන්නේ එහෙම මාර්ගයක නෙවෙයි සංසාරයේ දිග්දර්ශන මාර්ගයක කුසල විතරක කුසල පුරවා ගන්න ලබන මාර්ගයක දුකින් දුකට පත්වන මාර්ගයක මේ මා විසින් ගමන් කරනු ලබන්නේ මෙහෙම මාර්ගයක නෙවෙයි මා විසින් ගමන් කරනු ලබන්නේ බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන්න් වහන්සේලා විසින් ඉතා උසස් ලෙස වර්ණනා කළ උසස් ප්‍රතිපදාවක් පිළිගන්න පූර්ණේ කරමින් උසස් මාර්ගයකයි ගමන් කරන්නේ සසර දුක නිමක්න කරන සම්පතතුක සම්පූර්ණයෙන් නැති කරන මාර්ගයකයි ගමන් කරන්න කියලා පැවිදි කෙනෙකුට සිතලා සතුටවන්නට පුළුවන්. මේ ලෝකේ ලෝක සත්‍ය දියුණු කරන්නේ, ඇති කරගන්නේ, වඩා ගන්නෙ අංකිෂාවක් මේ තමාගේ දෝදරන්, අබදරන්, ගෙවල් දොරා ජීකන්න මාදී ලෞකික දේවල්. මම එහෙම නෙවෙයි දියුණු කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්, සම්මප්පදාන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් නේද මේ මහා මහා ලෝකෝත්තර උත්තර ධර්මයන් මාගේ සිත තුළ මේ ආකාරයෙන් මේ ආකාරයෙන් වර්ධනය වී තිබෙනවා නේද කියලා තමාගේ චිත තුළ ඇති අභිවර්ධනයන් දැස බල බලා පැවිදි කෙනෙකුට සතුට වන්නට පුළුවන් හිත හිතා සතුට වන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝක සත්‍ය අවිද්‍යාව අවිද්‍යාවදී නියුතෝ ලෝකෝ ලෝකෙම අවිද්‍යාවෙන් වැසිලා අවිද්‍යාවෙන් බැසගෙන සිටින්නේ මේ ලෝක සත්‍ය දුක්ඛ සත්‍ය දන්නේ නැහැ සම්දේ සත්‍ය දන්නේ නැහැ නිරෝධ සත්‍ය දන්නේ නැහැ මාර්ග සත්‍ය දන්නේ නැහැ ඒක නිසාම දුක්ඛ සත්‍යම නැවත නැවත ඇති කර ගැනීමට දුක් විඳ විඳාම දුක්ඛ සම්දේ සත්‍යම තව තවත් දිනු කර ගන්නවා දුකින් දුකටමපත් වෙනා සංසාරයේ දිගින් දිගට ගමන් කරනවා මා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කළාය මේ සමුදය සත්‍ය මේ ආකාරයෙන් මා විසින් ප්‍රහාණය කළාය. මේ නිරෝධ සත්‍ය මා විසින් කවදාවත් පෙර නොයසෝ විරෝමේ නිරෝධ සත්‍ය මා නොදත් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළාය. මා විසින් මේ මාර්ගය සම්පූර්ණත්වයට පත් කළාය කියලා නියම පැවිදි කෙනෙකුට සිත සිතා සතුට වන්නට පුළුවන් පැවිදි සුඛය ලබන්නට පුළුවන් වෙනවා. මේ ලෝක සත්‍ය සාමාන්‍ය ලෝක සත්‍ය කාමෝග වලට භවෝග වලට අවිජ්ජාෝග වලට දිට්ඨිෝග වලට බැහැලා ඒවෙන් ගසාගෙන ගසාගෙන සංසාර සාගරයට යනවා. මා කාමෝග තරණය කරන නේද භවෝග තරණය තරණය කරා නේද? ditthiyෝග තරණය කරා නේද? අවිජ්ජාෝග තරණය කරලා නේද කියලා සිත ඉතා පැවිදි කෙනෙකුට සතුටවන්නද පුළුවන්. මේ ලෝක සත්‍යයේ සිත තුළ මේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා සසර දුකින් මිදීම සඳහා සංසාර විමුක්තිය සඳහා ලබා ගැනීම සඳහා යම් කිසි තරණ ධර්ම දිනු කරගත යුතු නම් ඒ තරණ ධර්ම දිනු කරන්නේ මාගේ සිත තුළ මේ මේ තරණ ධර්ම මේ පසල තරණ ධර්ම ආචරණ ධර්ම පහලා තියෙන මේ පසල තරණ ධර්ම මා විසින් මේ ආකාරයෙන් දිනු කරලා තියනා නේද කියලා සිතලා ඒ තරණ ධර්ම දෙස බල බලා බල බලා කෙනෙකුට සතුටවන්නට පුළුවන් වෙනවා. මේ ලෝක සත්‍ය ඇත්ත වශයෙන්ම පිරිසිඳ දතේ ධර්මයන් පිරිසිඳ දැනගෙන නැහැ. භාවිතා කළ යුතු ධර්මයන් භාවිතා කරලා නැහැ. සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කරලා නැහැ. වැඩි යුතු ධර්මයන් වැඩලා නැහැ. මා විසින් යන්තා පිරිසිදු දත යුතු ධර්ම තියෙනවා නම් ඒ පරිණීය වූ ධර්ම පිරිසිදු දත යුතු ධර්ම පිරිසිදු දැනගෙනයි සිටින්නේ. ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා නම් අවිජ්ජා සංහාදී ධර්ම මා විසින් ප්‍රහාණය කරලා සිටින්නේ. සාක්ෂාත් කළ යුතු විද්‍යා විමුක්තියනි ධර්මයන් තියෙනවා නම් ඒවා මා සාක්ෂාත් ප්‍රාප්ත කරලා සිටින්නේ. වැඩි යුතු යම් කිසි ආර්ය අෂ්ටාංග මාර්ගයක් තිබෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මයන් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ඒ ත්‍රිශිෂ්ඨා ධර්මයන් මා විසින් පූර්ණේ කරලා තියෙන්නේ කියලා සිත සිතා නියම පැවිදි කෙනෙකුට සතුට වන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝක සත්‍ය විසින් ගමන් කරනු ලබන්නේ මායාවේ පැත්තේ සංසාරයේ දිග්ගස්සන පැත්තේ දිගින් දිගටම මේ සංසාර දුක තව තවත් වැඩි කරගන්නවා. මා ගමන් කරන්නේ මායාට විරුද්ධ පැත්තේ දිගින් දිගටම සංසාර දුක නැති කරන පැත්තේ නේ සංසාර දුක මොහොතින් මොහොත මොහොතින් මොහොත කප කප සම්පූර්ණයෙන් සංසාර දුක නැති කරන මාර්ගයක නේද කියලා මේ සම්පූර්ණයෙන් සතුට වන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ලෝක සත්‍ය දුක තේරුම් අරගෙන නැහැ. දුක්ඛ සමුදය සත්‍ය තේරුම් අරගෙන නැහැ. දුක්ඛ නිරෝධ සත්‍ය තේරුම් අරගෙන නැහැ. මාර්ග සත්‍ය තේරුම් අරගෙන නැහැ. ඒක නිසාම අවිද්‍යාවේ බැහැලා සිටින්නේ. අවිද්‍යාව කියන එකෙන් ගියක් නම් ඒ ගේ දොර ගොඩු දාලා බහලා තියෙනවා වගේ අවිද්‍යාවෙන් බැහැලා සිටින්නේ. අවිද්‍යාවෙන් ආවරණය වෙලා සිටින්නේ. අවිද්‍යාවෙන් ලොප්පී තිබෙන්නේ. මා මේ අවිද්‍යාව අවුල ගලවා දාලායි තියෙන්නේ කියලා සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍යය තණ්හාවෙන් බරිත වෙලා තණ්හාවේ දැසගෙන තණ්හා නදියම ගසාගෙන ගසාගෙන යනා නේද මම මේ තණ්හා සමුදය තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා තණ්හාව නැති කරලා නේද තියෙන්නේ කියලා සතුටවන්නට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම මේ ලෝක සත්‍ය විවිධාකාර බැඳීම් වලට යට වෙලා තමාගේ පංචස්කන්ධ ලෝකයේ අල්ලගෙන බදාගෙන බාහිර තමාගේ දූවරුන් පුතුන් සහෝදර සහෝදරයන් නෑදෑයිත මිත්‍රයන් ලෝකේ තමාගේ රට භාෂා ජාති ආදී දේවල් අල්ලාගෙන බදාගෙන පැටලිලා අල්ලාගෙන බදාගෙන පැටලිලා සසර දුක්ම නැවත නැවත වගා කරනවා මාගේ සිත තුළ මේ සියලුම ඇලීම් මේ සියලුම බැඳීම් මේ සියලුම අල්ලාගෙන සම්පූර්ණයෙන්ම විනිර්මලිත වෙලා ගිලිහි ගොස් සම්පූර්ණ නිදහස් භාවයට පත් වෙලා නේද තියෙන්නේ කියලා ඒ ගැන සිත සිතා නියම පැවිදි කෙනෙකුට සතුට වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ ලෝක සත්‍ය මහා පංචස්කන්ධ බරක් ඔළුවට තබාගෙන පංචස්කන්ධ බරෙන් පීඩිතව සිටින්නේ. මම මේ පංචස්කන්ධ බාරය පැත්තකින් දැලා මේ නැවත පංචස්කන්ධ බලක් අරගන්නේ නැතුව නේද කටයුතු කරන්නේ මන් කියලා සිතලා සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යම් මාණයෙන් ඉදිමිලා කටයුතු කරනවා මගේ සිත තුළනේ මහා පිඹුරු බැලුම් බෝලයක් සම්පූර්ණ ත්‍රිපිරිය ගියාසේ කිසිම මාණයක් ගෑවිලාවත් නැහැ නේද කියලා හිතලා ඒ මාණය නැති බව සිතලා සතුට වන්නට පුළුවන් මේ ලෝකේ සත්‍යය ඇත්ත වශයෙන්ම තමාගේ සිත එකක කරගන්නට බැරුව කියන ධර්මයක් පවා විනාඩි 5ක්වත් එක දිගට අසන්නට බැරුව සිත වික්ෂිප්ත කරන්නටපත් වෙලා නේද තියෙන්නේ සංසිඳලා නේද තියෙන්නේ නිවිලා නේද තියෙන්නේ කියලා මේ නිවිච්ච සිත දෙස බල බලා සතුට වන්නට පුළුවන්කම තිබෙනවා මේ ලෝක සත්‍ය විවිධාකාර දේවල් බදාගෙන සිටිනවා නැත්තම් මේවා බදාගෙන තියෙන දේවල් අත්හරින්න තියෙනවා මම එහෙම නෙවෙයි මේ පජහතින ආදීති මම අල්ලන්නෙත් නෑ අතහරින්නෙත් නෑ ඒ පජහිත්වාටිතෝ අතහැරලා නේද සිටින්නේ කියලා සතුටවන්නට පුළුවන් මේ ලෝක සත්‍ය ආචිනාති රැස් කරනවා නැත්නම් අපචිනාති විසිරුවා හරිනවා මම රැස් කරන්නේ නැතුව විසිරුවා හරින්නෙත් නැතුව මේවා ආචිනාති නාපචිනාති අපචිනිකාටිතෝ විසිරුවා හරින්නෙත් නැතුව රැස් කරන්නෙත් නැතුව නේද සිටින්නේ කියලා ඒ දේශ බලලා සිත සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යය කෙලෙස් ගිනි දැල්නවා සංදූපේටි නැත්නම් මේ කෙලෙස් ගිනි නිවාලෙන්නට සමහර අය උත්සාහ කරනවා මම නේව සංදූපේතින විදූපේති විදූපෙත්තාටිතෝ දල්ලන්නේත් නැහැ නිවන්නේත් නැහැ සම්පූර්ණයෙන් නිවිලා නේද මා සිටින්නේ කියලා සිටින්න සංසාරිතාසත් වන්නත් පුළුවන් මාගේ සිත තුළ අරියන සීලක්ඛන්දේන සමන්නාගතත්තාටිතෝ මම ආර්යෝ උතුම් වූ සීලක්ඛන්දේකින් යුතුව නේද සිටින්නේ විශේෂයෙන්ම පටිපස්සද්ධිය සංසිදීගේ සීලයෙන් යුතුව නේද මා සිටින්නේ අරියන සමාධික්ඛන්දේන සමන්නාගතත්තාටිතෝ මම ආර්යෝ උතුම් වූ චිත්ත තුගම නිවිගිය තැන්පත් වී ගිය පටිච්චසමුප්පාද භාවයටපත් වූ සමාධියකින් යුතුව නේද මා සිටින්නේ. සිත තුළම නිවි ගිය, තැම්පත් වී ගිය, සංසිඳී ගිය විමුක්තියකින් ප්‍රඥාවකින් යුතුව නේද මම සිටින්නේ. අරේන සීල සම්දේන සමන්නාගතෝ සිතෝ පඤ්ඤා සම්දේන සමන්නාගතත්තෝ විමුක්ති සම්දේන සමන්නාගතත්තෝ කියලා මේ වචන කියන්නට පුළුවන්. ඒ වගේම මේ මා මේ ගමන් කරන්නේ අපරිගමනතාවයේ නැවත නොවන ගමනක්. මේ ලෝක සත්‍යයන් නැවත නැවත සංසාරයෙන් සංසාරට ගමන් කරනවා මනුෂ්‍ය ලෝකෙට එනවා ආපහුත් මනුෂ්‍ය ලෝකෙට එනවා අපායට යනවා ආපහුත් අපායට යනවා මේ විදිහට නැවත නැවත යන ගමනකයි ඉදී සිටින්නේ මා යන්නේ අපරිගමනතාය නැවත නොවන ගමනකයි මේ ඉදී සිටින්නේ මා මේ කෙලෙසක්ගෙන් පරියාදීත්වාකිතෝ මේ කෙලෙස් කිනි සම්පූර්ණ නිවා දමනයි සිටින්නේ සත්‍යං සම්පටිපාදීත්වාකිතෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරගෙනයි මා සිටින්නේ විමුක්තත්වාකිතෝ සියලුම ධර්මයන් ධර්මයන්ගේ සිත විමුක්තක භාවයට පත් වෙලා විසංයුක්ත භාවයට පත් කරගෙනයි මා සිටින්නේ සන්තුෂිතත්තාට සතුටට පත් වෙලායි මා සිටින්නේ නිර්ාමිෂ සතුටකට පත් වෙලායි තියෙන්නේ යම් කිසි කෙනෙකුගේ සිත තුළ ලෝභය නැත්තම් ද්වේෂය නැත්තම් මෝහය නැත්තම් ඒ විමුක්ත භාවයට පත් වූ විමුක්ත භාවයට පත් වූ සිත දෙස මතු පිට සිටින් බලලා අනේ මගේ සිත තුළ රාගෙ ගෑවිලාවක් නැහැ නේද ද්වේෂෙ ගෑවිලාවක් නැහැ නේද මෝහෙ ගෑවිලාවක් නැහැ නේද කියලා පක්ෂයට සිතේ පත් වේ දකින්න විට ඇති වෙන නිර්ාමිෂ ප්‍රීතිය නිරාමිත සුඛේ නිරාමිත විෂ්ණුක්ෂය මෙතෙක් කියා කියන්නට බෑ බුදුහාමුදුරුවෝ ඒ බව දක්වනවා ආත්‍තිබික්කේ නිරාමිසා නිරාමිසා නිරාමිසතරා ප්‍රීති ආත්‍තිබික්කේ නිරාමිසා නිරාමිතා තරාසුඛ ආත්‍තිබික්කේ නිරාමිසා නිරාමිසතරා විමුක්ඛා කියලා මේ නිරාමිසතර වූ සුඛයක් තියෙනවා නිරාමිසතර වූ ප්‍රීතියක් තියෙනවා නිරාමිසතර වූ විමුක්ඛයක් තියෙනවා මාගේ සිත තුළ මේ නිරාමිසතර ප්‍රීතිය නිරාමිසතර සුඛය නිරාමිතර විමුක්ඛය මේ තුළ විද්‍යමාන වෙනවා නේද කියලා ඒ දැකලා තියෙන සත්‍යයේ නිර්ාමිෂ සත්‍යයට අත්දැකෙන්නට පුළුවන් පැවිදි සුඛය ලබන්නට පුළුවන් වෙනවා. මේ ලෝක සත්‍ය ස්කන්ධ ධාතු ආයතන අල්ලගෙන නැවත නැවත ස්කන්ධ ධාතු ආයතන උපදවා ගන්නින් කටයුතු කරන්නේ මා ස්කන්ධ ධාතු ආයතන සම්පූර්ණයෙන් නතර කරන තැනකට මේ කියන්නේ කියලා සතුට වෙන්නට පුළුවන්කම තිබෙනවා. මේ ලෝක සත්‍ය දේව ගති වලට යනවා, මනුෂ්‍ය ගති වලට යනවා, තේසං ගති වලට යනවා, අපාය ගති වලට යනවා, විවිධ ගති වලට යනවා. මේ සියලුම ගතිමා ඉක්මවා නේද සිටින්නේ කියලා සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍ය සත්‍යයක් කාම භවයට යනවා රූප භවයට යනවා රූප භවයට යනවා මේ සියලුම භව චක්‍රේ මා සිඳලා නේද තියෙන්නේ කියලා මට කෙනෙකුට සිත සිතා නියම පැයදී කෙනෙකුට සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යයන් නැවත නැවත ඉපදෙනවා නැවත නැවත දුකටමපත් වෙනවා නැවත නැවත මැරෙනවා ආයෙත් නැවත උපදිනවා මේ ආකාරයෙන් සංසාරයේ ගමන් කරනවා මා මේ ගමන් කරන්නේ සංසාර ගමන මොහොතින් මොහොත නැති කරලා සම්පූර්ණ මේ පංචස්කන්ධ ධර්මයන් නිවාලන නිවා දමලා සම්පූර්ණයෙන්ම කිසිවක් නැති තත්ත්වයට පත් කිරීම සඳහා නේද කියලා සිත සිතා දැක දැක සතුටවන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ලෝක සත්‍යයේ සිත දුර විද්‍යාකාර කුසල කුසල කර්ම විපාක සත්‍යයෙන් ලෝක සත්‍යයට ඵල දෙන මාගේ මේ ප්‍රතිසන්ද විපාක ජනක ශක්තිය තිබෙන තාක්කල් මගේ ජීවිතේ පවතී මගේ ජීවිතේ නැති වෙන විට මා විසින් මේ සංසාරේ පුරා යන්තා කුසල කුසල කර්ම සංස්කාර රැස් කරලා තියෙනන ඒ සියලුම සංස්කාර පහනක් නිවනසේ ශේෂ මාත්‍රයක්වත් ඉතුරු නොවි නිවි යනවා නේද කියලා දැක දැක දැක දැක දැක දැක සතුට වන්නට පුළුවන් සිත සිත සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යය මොකක්වත් දන්නේ නැහැ විමෝක්ෂයක් දන්නේ නැහැ මාගේ සිත තුළ නිමිත්ත විමුක්තිය මෙන්නය. ඒ වගේම අපනිච්ච විමුක්තිය වෙන්නය. ඒ වගේම ශුන්්‍යත විමෝක්ෂය මෙන්නේ කියලා තමාගේ සිතට දෙන අනිමිත්ත විමෝක්ෂ අපනිත විමෝක්ෂ ශුන්්‍යත විමෝක්ෂෙන් ධර්මයන් දැස බලා සතුට වන්නත් පුළුවන් මේ ලෝක සත්‍ය අර්ථ විමෝක්ෂ ගැන කිසිම අවබෝධයක් නැහැ සුභං ත්‍රිවාදි මිත්තෝ දියත්‍රි වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ලද දක්වන ලද මේ විමුක්ත විමෝක්ෂාත මාගේ මේ සිත තුළ මේ විදිහට වර්ධනය වෙනවා දී තිබෙනවා නේද කියලා තැක දැකා සතුට වන්නත් පුළුවන් මේ ලෝක සත්‍ය මේ අභායතන කියන වචනේ අහලවත් නැහැ රූපී රූපානි පස්සතිය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වහන්සේ විසින් දක්වා ඇති මේ අට අභිභායතන ධර්මයන් මා විසින් මේ විදිහට සම්පාදනය කරලා තියෙනවා නේද? මාගේ සිත තුළ මේ ධර්මයන් තියෙනවා නේද කියලා දැක දැක සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍යයට ගැඹිරු ධර්මයක් තේරුම් ගන්නට බෑ ශුන්‍යතෝ ධර්මයක් තේරුම් ගන්නට බෑ නිබ්බාන පටිසන්නිතෝ ධර්මයක් දේතුම් ගන්නට බෑ. තථාගත භාෂිතෝ ගැඹිරාත්තා ඇත්තෝ ගැඹුරු අතුත්ත්තාව ධර්මයක් තේරුම් ගන්නට බෑ. මාගේ හද තුළින් ඒ සියලුම ගැඹිර අර්ථ ගැඹුරු අරුත් තථාගත භාෂිත ධර්ම ඒ ආකාරයෙන්ම අවබෝධ කරගැනීමේ ප්‍රතිභාන ශක්තියක් තියනා නේද මේක නේද මගේ තුළ තේක තුළ තියෙන ධම්ම ප්‍රතිසම්පදාව අත්ථ ප්‍රතිසම්පදාව ප්‍රතිභාන ප්‍රතිසම්පදාව කියලා ඒ ප්‍රතිභාන ප්‍රතිසම්පදාවන් දෙස බල බලා කෙනෙකුට සතුට වන්නට පුළුවන් ඒ වගේම මගේ සිත හරියට මහා ධර්ම පුස්තකාලයක් වගේ නේද යම්තත් දොරකට තට්ටු කළ විට දොර ඇන්නාසේ මේ හදවතට යම් ගම් තට්ටු කළ විට මේ ධර්ම ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා නේද මේ ධර්ම රසයෙන් මා රසන් දිනා නේද ධර්ම රසයෙන් නිමක්න වෙලා නේද සිටින්නේ කියලා මාගේ සිත ධර්ම රතනයක් නේද කියලා සිත සතුට වන්නට බලන්න නැවත නැවත සිත සතුට වන්නට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් තව මේක කොටේ කියවන්නේම නොවන සතුටක් තිබෙනවා සංසාරවලට ධර්මයේ දකින්න තියෙනවා නම් යන්තාද්දරට ධර්මය අවබෝධ කරගෙන තියෙනවා නම් යන්තාද්දරට ආධ්‍යාත්මික දියුණුවක් ලබා තිබෙනවා නම් තමයි යන්තාද්දරට තමාගේ ගුණ ධර්මයන් දියුණු කරලා තියෙනවා නම් එවැනි කයිටි කෙනෙකුට අතිවිශාල සුඛයක් සාන්තියක් පැවිදි සුවයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා මේ මෙන්න මේ ආකාරයෙන් පැවිදි භූමියට ඇතුල් වෙලා ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කරලා භාවිතා කළ යුතු ධර්මයන් භාවිතා කරලා විශිෂ්ට ඥාණයෙන් දැත යුතු ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කරලා සිටින වික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ කෙතරම්නම් උසස් එකක්ද කියලා මේ හැට දැන් තේරුම් ගන්නට ඕන. ඒ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ප්‍රඥාව කොයිතරම්නම් ප්‍රබල එකක්ද කියලා මේ ඇයට දැන් වැටහෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා අතිරෝචි පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ශාවකයෝ අතිරෝචි පඤ්ඤාය පඤ්ඤාවෙන් බැබලෙනවා ප්‍රඥාවෙන් දිලිසෙනවා කියලා. මෙවැනි උතුම් සත්‍යයකට පත් වූ සංඝයා වහන්සේ නමක් සිටිනා නම් පැවිදෝ කෙනෙක් සිටිනා නම් බුදුරජාණන් වහන්සේ දක්වනවා නෙක්ඛං ජම්බෝන දස්සීව කෝතං නින්දද මනහතේ දේවාපි සම්පසංසන්තේ බ්‍රහ්මනාපේ පසංසිතෝ කියලා. නෙක්ඛන් ජම්බෝන දස්සේව හරියට දඹරන් කඳක් ගිවිසෙන්නාසේ ඒ භික්ෂුන් වහන්සේ ඒ පැවිදි භූමියට ඇතුළු ඒ ගුණ ධර්මයන් දිනු කරගත්ත නැත්තා බැබැලෙනවා කෝතන් නින්දත මරහතේ කවරෙක් නම් ඔහුට නින්දා කරන්න සමත් සමත් වෙනවද දේවාපි නම් ප්‍රශංසන්තේ දිව්‍යෝත් ඔහුට ප්‍රශංසා කරනවා බ්‍රහ්මනාපේ ප්‍රශංසිතෝ බ්‍රාහ්මණයත් ඔහුට ප්‍රශංසා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දක්වා වදාරලා තිබෙනවා මේ කරුණ අහනකොට මේ ඇයි හිතෙන්නට පුළුවන් අනේ අපිටත් පැවිදිලා අපිටත් මේ පැවිදි සුඛ සුඛය ලබන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. හැම දිනාටම පැවිදි වෙන්නට ලැබෙන්නේ නැහැ. ඒකටත් පාරමී ශක්තියක් තිබෙන්නට ඕනේ, කුසල ශක්තියක් තියෙන්නට ඕනේ. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන දුක්ඛප්පජ්ජන් දුර බිරමන් මේ පැවිද්ද ඊටාත්ම දුෂ්කර දෙයක් දුක්පත් බජ්ජං දුර බිරමං මේකේ සිට අලවාගෙන සිටීම ඊටාත්ම අපහසු දෙයක් මේකේ කැමැත්ත ඇතුව මේ පැවිදි ජීවිතය ගත කරන්න හැකියකම ඊටාත්ම අපහසු දෙයක් ඊට අමතරව දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී මේ පැවිද්දේ තියෙන ආදීනවයන් එක තැනකදී දක්වා තිබෙනා කුසෝයතා දුක්ඛිතෝ හත්ත මේ වානුකන්දදී සාමාන්‍ය දුක්ඛ ප්‍රාමත්තන් නිරායූප කඩ්ඩති කියලා කුෂ්ඨතාන් කියලා වර්ගයක් තියෙන අත කැපෙන අල්ලපු ගමන් මාහාර කලින් හිටපු ආරන්නේ කුටියක් තිබුණා ඒ කුටිය ළඟ ගස් වලගස් වර්ගයක් තිබුණා ඒ ගස් අල්ලවල වර්ගස් අල්ලපු ගමන්ම විශාල මේ මොකද්ද මේ කොළ වර්ගයක් තියෙන උග්ගස් වල කොළ වර්ගය ඒ ප්‍රකාශ කාල මේ කැපී යන අත පාටම පේස් කාල කැපී යන බෙලෙක් කලකින් අත කැපුවා මෙන්න මේ වගේ වැරදි විදියට ඒක අතේ ගෑවිච්ච ගමන් කැපෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ පැවිද්ද වැරදි විදියට අල්ලව සාමාන්‍යන් දුප්පරා මට්ටම් නිර්යායූපකඩති නිර්යට තමයි යදගෙන යන්නට සිදුවන්නේ. ඊට අමතරව දක්වා තිබෙනවා මේ ඇඟ නාකි වූ පළියට අම රැලියුණු පළියට කෙස් සිදුණු පළියට තෙරුම් කෙනෙක් වන්නේ නැහැ කියලා. මේ තේන තේරෝ හෝති යාවතාපත් සංසරෝ පරිපක්කෝ වයෝතස්ස මූග ජින්නෝති උච්චති කිය. ඒ කෙස් සිදුණු පරිමණින් නැත්නම් සමරැලි වැටුම් පමණින් වයස්ගතෝ පමණින් නැතේන තේරෝ හෝති ඔහු තෙරුම් කෙනෙක් නෙවෙයි. පරිපක්කෝ වයෝදස ඌගේ වස්නම් මෝරා ගොස් ඌට කියන්නට තියෙන්නේ මෝග ජින්නෝති උච්චති මෝග කියන්නේ මෝඩ ජින්නෝති කියන්නේ දිරාගිය මහලෝ කියලා මහලෝ මෝඩේ කියන එක පමණයි කියන්න තිබෙන්නේ මේ ආදී ආදීනව තියෙනවා මේ පැවිද්දේ ඒක විශේෂයෙන්ම මේ පසුවකී කරුණු මේ රමණීය මෑණියන්ට නම් කිසිදෙයක් මම දාලවන්නේ නැහැ කියලා මම කල්පනා කරනවා. ඉතින් මේ අද ගෛති භූමියට ඇතුළු මේ රමණීය මෑණියන්ටත් ඒ වගේම අන් සියලුම අයටත් අපි ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ නව රහදී බුදුගුණ බලයෙන් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතාදී ගුණ ධර්ම ගුණ බලයෙන් සංඝයාගේ සුපරිපන්නාදී ගුණයන්ගේ බලයෙන් මේ සූවිසි ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණයන්ගේ බලයෙන් අද දිනට ඇතුළු අද දින ඇතුළු මේ පැවිදි ජීවිතය සාර්ථකව ගෙන යාමට හැකියාව ලැබේවා ඒ වගේම මේ පැවිද්දෙන් ලැබෙන ලබා ගැනීමෙන් ඇති සාමාන්‍ය ඵලයන් ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා. මේ ශාසනයට යම් කිසි සේවයක් දැනට කරනවා නම් මීටත් වඩා හොඳින් මේ ශාසනික සේවය කරගෙන යාමට අවස්ථාව භාග්‍ය හැකියාව වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. ඒ වගේම මේ ධර්මයේ අසු ආයතන මේ ධර්මයේ අසු කුසලයනොත් ඒ වගේම මේ පැවිදීමේදී පැවිදිීමේ කුසල කර්මයේ සහභාගී වීමේ කුසල සත්‍යය තුළිනුත් ඒකාන්ත වශයෙන්ම මේ ඇයට ඒ වැඩි යුතු ධර්මයන් වඩලා ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කළා සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා සෝවාන් සකදාගාමී අනාගාමී ආදී කියන මාර්ග හතරට පිළිවෙල පළ හතර පිළිවෙලින්පත් වීම තුළින් ප්‍රාර්ථනීය පරිදි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා විසින් සාන්තේ ප්‍රණීතයි බල වදාරන්නා වූ අධියට නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව අප මෙතනින් එම නිසා නිම කරනවා හැම දිනකටම නිවන් සුවපත් වේවා. Now for the benefit of the foreigners here, I give the summary of what I said. Please listen attentively. Today is a uh, remarkable and very important day for our company because she entered into this order today. Ordination has two aspects, that is, physical ordination and mental ordination. Physical ordination means the change in the physical appearance of a lay person into a nature of a monk or a nun. Mental ordination means the transformation of the condition of the mind into a noble state that is suitable for a monk. Of these two, mental ordination is very, very important. A monk or a nun should be strictly virtuous. Very often, Lord Buddha admonished the monks to follow strictly the disciplinary rules laid down in the Patham of the seeing the danger in the slightest fault. In the Abhikamdokam Sutta it is stated that it is better for a monk who is not in possession of moral conduct to swallow red hot iron balls rather than eating meals given by the people with faith. Therefore, the monk should train himself in the precepts of training. But virtue is not the essence of this Buddhist sasana sila, that is virtue, is like the leaves of a tree, not the essence of the tree. The essence of this Buddha Sasana is the Nibbana. In a discourse called Ganakona Sutta, it is mentioned that this holy life is lived not for the sake of deceiving people, or not for the sake of inveigling or wheedling people, not for the sake of getting gifts, offering tribute, etc., and also not with the thought, just people may know me. Instead, this whole life is lived for the sake of restraint, for the sake of abandonment, for the sake of full comprehension, for the sake of direct knowledge. These factors are important not only for a monk but also for a layperson who inspires to realize Nibbana. There are five kinds of restraints restraint of virtue, restraint of mindfulness, restraint of forbearance or patience, restraint of effort and restraint of wisdom. Abandoning also can be classified into five groups. Tadanga, Vishkambana, Samucheda, Patipasadhyana, Nisana. Sadanga Pahana means the temporary suspension of the defilements immediately whenever they arise in the mind. Viskambana Pahana means the suspension of defilement for a considerable period of time. This can be done by developing self meditation or concentration. Samucheda Pahana, this is the complete eradication of the defilement. This can only be done by attaining the four stages of sainthood. Patipasadi Pahana means the liberated mind of an arahat. Then the Nistarna Pahana, that is abandon or letting go of all kinds of attachments. Then the third point, parinayanta, that is full comprehension. A monk should fully comprehend the Four Noble Truths, especially the Noble Truth of Suffering. Finally, abhinayanta, this holy life is lived for the sake of direct knowledge. He should gain, a monk should gain a direct knowledge about four basic elements, five aggregates, six sense bases, six elements, etc. They are nature, the cause, the cessation, and the way leading to the cessation of them. And also, asadam rajinvanta nishanancha, the satisfaction derived from them, the disadvantages involving them, and and nishanancha, letting go of all kind of attachment towards them. The monks should also gain a direct knowledge about the dependent origination the main characteristic features of formation, that is impermanence, suffering and non-self. Four noble truths and three kind of arduous fermentation, the cause, the cessation and the way leading to the cessation of fermentation. Then he can achieve Samanya that means the fruits or results of Mankos. In the Samanya Sutta, it is mentioned that having entered into this order and being virtuous, a monk should give up five hindrances and develop concentration to dwell in the first, second, third and fourth absorptions. That means jhana. Then with that calm and concentrated mind, he can realize the things as they are. He realizes three kind of fermentations and four noble truths. Then his mind becomes liberated from all these fermentations. ඊදෙන්නෝස් සීනා ජාතිව සිතම් බ්‍රහ්මචර්යං ගතං කරණියන් ආප්‍රාමිත්තච්ඡාති සීනා ජාති my birth has been already extinguished Visitam Brahmacharyan, I have already achieved my highest goal. Katam Karaniyam, I had already done what should be done. Naparamittatyate, I have nothing more to do. There is nothing beyond this state of being. Then he becomes happy. He enjoys Samanya Sutta, the satisfaction of his holy life. This is a summary of what I said later. Somebody may translate for you the whole Dhamma into English. By virtue of the merits you acquired so far, may you be happy, may you be able to realize Nibbana very soon. Thank you.